ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීතයේ රිද්ම ලාවන්‍යය මානවයා පමණක් නොවේ සතා සීපාවද ආලෝලණයට පත් කරනමු මේ ඇරඹින්නේ ඉරිදා සංග්‍රහයයි ගීතයේ කාව්‍යමය ගුණසපිරි සාහිත්‍යයක් තිබිය යුතුය එය ආනන්දය නැතහොත් චමත්කාරය අරමුණු කරගනිමින් ජීවිතයත් ලෝකයක් පිළිබඳ දැනුමින් ශ්‍රාවකයා පොහොසත් කරන්නේය. නෙලාගත යුතු කුසුම් සම්පත් කෙරෙහි පෙමින් ජීවිතය වෙත මිනිසා ඇදබැඳ තබා ගන්නේය. මෙසේ ලියා තිබෙන්නේ රත්නශ්‍රී විජේසිංහ කවියා මහින්ද චන්දසේකර නම් වූ ගීපද රචකයාගේ පැනමඩ කඩිති කියන ගීපොතේ පෙරවදනේ තමයි ඒ අදහස සඳහන් කොට තිබෙන්නේ. අද ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ දලදා හාමුදුරුවන් සිහිපත් කොට. අජන්තා රණසිංහ මේ ගීපද රචකයා විසින් ලියන ලද ගීතයක් සනත් නන්දසිරි මහාචාර්යතුමා සංගීතවත් කළා. කාලයක් තිස්සේ ගුවන් විදුලියට නොපැමිණි ධර්මදාස වල්පොල මේ සංගීත වේදියා ගායන ශිල්පියා මනහර ගීත රාශියක් ශ්‍රී ලංකා ගීතාවලියට එක් කළ ඉතා දක්ෂයි. ඔහු පැමිණියේ මේ ගීතය ගයන්නට. එක්වරයි පුහුණුනේ ඔහු කෙලින්ම මයික්‍රොෆෝනයට ගුවන් විදුලියේදී මේ ගීතය ගායනා කළා. දලදා වරුණ වැඩසටහනකට මේ ගීතය ඇතුළත් වුණා. මේ ධර්මදාස වල්පොළ ගායන වේදියාණන් උත්තම මුනි දලදා වඩම්ම කරන්නම්කා බලන් සකි සත්සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නව්කා බලන් සකි සත්සමුදුරු ගැඹරේ පුත් දන්ත කුමරුවන් උදේ නිරජ දුමාලි කුමරියන් උදේ නිරජ පුත් දන්ත කුමරුවන් උදේ නිරජ දුමාලි කුමරියන් කෙස්කලම්ගේ සංගවාහි තින්ගෙන උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෝකා බලන් සකී සසමුදුරු ගැඹරේ වැහි වාසන නිසි කල රන්ගොය මේ කිරිවදන තඹවන් දැල්ලට මල් වැහි වාසන නිසි කල රන්ගොය මේ කිරිවදන උත්තම මුනි දලදාහි සිංගෙන කිස් කලඹේ සංගවා වඩම්මන මුපුර රන්නෝතා ಬಲಂತಕಿ ತತ್ಸಮುದುರು ಗೆಂಬರೇ අනුරපුරේයා ලක්දිවතින් කෙත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුරපුරේයා ලක්දිවතින් කෙත කිරි උතුරායා උත්තම මුනි දලදා හිතින්ගෙන කෙස් කලම්බේ සංවා වඩම්මන මුකුර රන්නෝකා බලන්තකි සසමුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෞකා බලන්තකි සසමුරු වරක් බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසීය ඔබ වහන්සේගේ ගෝල පිරිස වළඳන්නේ එක වේලයි එහෙත් උන්වහන්සේලා සතුටින් සිනාමුසු මුහුණින් ඊට ප්‍රිය උපදවන ආකාරයෙන් ජීවත් වෙනවා. එසේ වන්නේ මක් නිසාද? එවිට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේ විය. මගේ ගෝල පිරිස අතීතය ගැන තැවෙන්නේ නැහැ. අනාගතයේ සැලසුම් හදන්නෙත් නැහැ. මෙම එළැඹි මොහොතේ සතුටින් ජීවත් වෙනවා. මේ එළඹි මොහොතේ සතුටින් අධ්‍යාපනය ලබන්නට අවශ්‍යයි. අලුත් પરම්පරාවක් අතේ තමයි ලෝකය පවතින්නේ. අපේ රටෙත් එහෙමයි. පුංචි දරුවන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ ආමන්ත්‍රණය කර ඇති විශාරද නන්දා මාලනී මෙසේ ගායනවා. මේ ගීතය රචනා කොට තිබෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒ ගීතයේ ඊතා මනරම් අරුත්බර අවස්ථාවක් තමයි පාසැල නම් රන් දෙවලේ දෙවියන් වන් ගුරු කැලගේ හිත දිනාගෙන ශිල්ප සාධනය කර ගැනීම. මංගල සූත්‍රයේ දැක්වෙනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ ආදී වශයෙන් ඉගෙන ගන්න කාලේ ඉගෙනගත යුතුය. මේ ගීතය තනුවෙන් අලංකාර කරේ මර්වින් පෙරේරා සංගීතවේදියා විසින් මේ විශාරද නන්දා මාලිනී වර්ෂ 1976 දී තිරගත වූ කබී කබී හින්දි චිත්‍රපටයට ලතා මංගেশකර් සමග මුකේෂ් ගැයූ ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට එක් කරන්නට කැමතියි. මේ ගීතය සහීර් ලුධියානාවි විසින් රචනා කොට තිබෙනවා. මොහමඩ් සහූර් ඛයියාම් ඒ ගීතයට සංගීතය නියෝජනය කළා සංයෝජනය කළා එම ගීතයේ අදහස මෙසේ වනවා ඒ අදහස උපුටා ගත්තේ ස්ත්‍රිය සහ ප්‍රේමය කියන පොතෙන් ඒ පොත සම්පාදනය කර තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය සුනීත්‍රා කම්කානම්ගේ කබී කබී ගීතේ අදහස මෙසේයි ඇතැම් විට මගේ හදවත මෙසේ පවසනවා ඔබ මා සඳහාම නිර්මාණය විය. ඔබ මින් පෙර තරු අතර කොහි හෝ සංගව සිටින්නට ඇත. ඔබ මේ මිහි මතට ඇරියුම් ලබා ඇත්තේ මා වෙනුවෙන්මය. මේ සිරුර මේ දෙනෙත් මගේ නිධානයයි. ඇද හැලෙන මේ කේශ කලාපයේ සෙවන මට සංග්‍රහයක්. මේ දෙතොල් උරතලය මගේ නිදානයයි මෙලෙස මේ ජීවන ගමනේදී ඔබට මා අවශ්‍ය වේවි එහෙත් නිරන්තරයෙන් ඔබ ලැජ්ජාවෙන් මිරිකෙන බව මම දනිමි මේ ලතා මංගেশකාර සහ මුකේෂ් 1976 තිරගත වූ කභී කභී නම් වූ හින්දි චිත්‍රපටයට ගැයූ ගීතයක් कभी कभी मेरे दिल में ख्याल आ हूँ शहर में ख्याल आता है कभी कभी मेरे दिल में ख्याल आता है මගේ හදවත සදාකාලික දිව්‍යමය ප්‍රේමයෙන් ඔද වැඩි මේ වන අරණෙහි කැඹුරු නිසල බව තුල ඉන්ද්‍රිය සන්තරපණ ආලෝලනයෙන් විනිර්මුක්තව යන්නේය. මම මාගේ සුද්ධෝත්තම ප්‍රේමය ගායනා කරන ආශිර්වාදයන් සමග සංවාද වෙමි. ඔබ සියලු ඉන්ද්‍රියයන් තෘප්ත කරන්නා වූ ප්‍රඥාවේ සංගීතයෙන් මා මුසපත් කරන්නේය. අහෝ මගේ හුදකලාවෙහි මට තනිකමක් නොමැත්තේය. මගේ අභ්‍යන්තර නිශ්චලත්වය තුලින් පරම සන්තුෂ්ටියේ පාරාදීසය මම සොයාගෙන ඇත්තෙමි. සුබාදහමට ආදරය කරන්න. සුබාදහම පෙරලා ඔබට ආදරය කරනු ඇති. මේ ගීතයේ සියලුම අංග නිර්මාණය කොට ඇත්තේ රෝහණ බැද්දගේ සංගීතවේදියා ගායන වේදියා විසින් මේ ඔහුගේ හඬ කන්දේ නන්දේ ලඟුලැල්ලේ පේනාතෙක් මානේ මන ගැන්දේ පහසේ වාසේ ගම්මානේ සන්දේ ලන්දේ රඟුලැල්ලේ පේනාතෙක් මානේ මන ගන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කුසියායේ තුල පාරේ නිල්වන් ජලාසේ ගම් තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ ඒ මෞතුල්ලේ දුරු පීලොබුන් ලාලනී සංකේත වූ වාසනාවේ ධම්මානි ගන්දේ පින්දේ සුවපාසේ වාසේ ගම්මානේ ඇල්හෙනේ රුක් සෙවනේගේ පැලේ විහාරේ පූජාවේ පෙරනා දෙගමි පුරාවේ මා කුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ සියයි තෝ නවෝතෙන් මැකිලා බ්‍රහ්මාන මුලැල්ලේ පේනාතෙක් මානේ මන බැඳේ පින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ ඊදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. නාදතුලනය නිශාන්ති රණතුංග. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඊදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී පැත්තකේ. 9 විනාඩි 31යි දැන් වෙලාව. සංගීතයේ අමුද්‍රව්‍ය වන්නේ නාදයේ බවත් ඒ වචනය අභිබව ගලාගෙන යන කලාමාධ්‍යයක් බවත් එරිදා සංග්‍රහය අහගෙන හිටපු ඔබට වැටහෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි නාද රටාවකට නැංවී තුපද තෝරා බේරා ගැනීම විවේක බුද්ධියෙන් යුතු කලාකරුවෙකුට පමණක් කරන්න පුළුවන් දෙයක්. එය අර්ථාන්විතව වචනීයත මුසුකල අඩහෝරාවක් වෙනුවෙන් මේ ඊටකට. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝන් සකි සඳුනි අද සිතිජ සන්තාගාරයට අපි නැවත ගොඩ වැදිලා තියෙනවා ඔබත් සමග සංభాෂණය සඳහා මිත්‍ර සංభాෂණය උදෙසා ඔබට මතකයි අපි මේ සන්තාගාරයේ වාඩි වෙලා කතා බහේදී අපි හොයා බලන්නේ අපේ සිතිජ අපේ හදවතේ මනසේ ඉම් රේඛා නැත්නම් සිතිජ රේඛාවන් දිහා අපේ උනන්දුවක් තියෙනවා. ඒ වගේ සීමාවන් සහ වගේ හැකියාවන් ශක්්‍යතා ගැන අපේ උනන්දුවක් තියෙනවා. හදවතේ මනසේ මේ තියෙන ඉම් නැත්නම් ඉම් ගල් සමහර තැනක ගලවන්න වෙනවද නැත්නම් ඒක පුළුල් කරන්න පුළුවන්ද ඊට වඩා අපේ ජීවිතේ ප්‍රසාරණය කරගත හැකිද අපේ විඥානයේ සීමාවන් අපිට අභිබවා යා හැකිද වගේ දේවල් තමයි මේ සිටිජ කතාබහේදී අපේ උනන්දුවට ලක් වෙන්නේ. අද මම ඉතාම සතුටින් ඔබට කියන්න කැමතියි මා සමග සිතිජ සන්තාගාරයේ අසුන්ගෙන ඉන්නවා මිත්‍ර සන්තවේ සඳහා මම ඉතාම ගරු කරන කල්යාණ මිත්‍රේ ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේ. උන්වහන්සේ සහ මගේ ආශ්‍රය සෑහෙන කාලයක් මම කලින් කිව්වා වගේම මේ මැදිරියට මේ සන්තාගාරයට මගේ සමග සාකච්ඡාවට එන්න ඊපස්සේ මිත්‍රින් අතර චර කතා බහට ඉතර ලොකු සීමා නැහැ අපිට හුඟක් දේවල් ගැන බය නැතුව විවෘතව කතා කරන්න පුළුවන්. මට ඔබවත් පේනවා අසුනක වාඩිලා ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා හිතේ බයසක නැතුව සමහරවිට අවශ්‍ය නිර්භය කියන වචනේ අවශ්‍ය නැහැ අපි බොහොම නිදහසේ කතා කිරීමට ක්‍රමයක් හදාගන්නයි යන්නේ. ගල්කන්දේ ධම්මානන්ද. භන්තේ තෙරුණි මම හිතන්නේ අපේ සහෘදයක් බලනවා ඇති මම ඔබ වහන්සේට ආමන්ත්‍රණය කරන පිළිවෙල. මම ඔබ වහන්සේට කිව්වේ නෑ හාමුදුරුවෝ කියලා. වගේ මහා සංඝරත්නයෙන් අවසරයි කියලා විශේෂයෙන් කිව්වෙත් නෑ. <laughs> මේ වචනම මම ඔබ වහන්සේ දන්නවා මම ඔබ වහන්සේට හාමුදුරුවෝ කියලා කතා කරන්න කැමති නෑ. කැමති නැත්තේ විශේෂ හේතුවක් නිසා. මම දන්නවා මම ඔබ වහන්සේට මගේ තියෙන ගෞරවයත් එක්ක බලපුවාම මේ වචනේ ඊටම නරක වචන. හාමුදුරුවෝ කියන වචනේ තියෙන මුල් බැලුවාම ස්වාමි දරුවෝ ස්වාමියා ඒ අයිතිකාරයා ඉඩ කඩන්න අයිතිකාරයා වගේ තේරුමක් තමයි ඔක තියෙන්නේ. ඉතින් මේක පැරණි සම්ප්‍රදායන තීනින් හිඳින් ඇවිල්ලා කාන්දු වෙලා නුවර යුගයේදී අපිට මේක සම්පූර්ණයෙන් මුල් බැසගත්තා. ඉඩ කඩන් අයිති රදල ජනයාට ප්‍රභූන්ට නින්දගම් වාසින් කියපු වචනේ තමයි වචනේ හාමුදුරුව. ස්වාමී නැත්තම් හාමුදුන්නේ හාමුදුරුව ආදි වශයෙන්. ස්වාමි දරුවෝ කියන වචනේ ටිකක් පෙර තේරුමක් තියෙනවා. ඒකත් uh, ඉන්දියාවේ ඉරි දකින්නේ. මේ ඉඩ කඩන් අයිති කරගෙන මාත්‍රමූලික සමාජයෙන් මාත්‍රිත්‍රමූලික සමාජයට සංක්‍රමණ අවස්ථාවේ අර මේ දේපල අයිතිකාරයන් හැඳුන්වේ ස්වාමීන් විදියට ස්වාමීන් විදියට. එතකොට එතන ඉඳලා ඇතිවෙච්ච ගාක් දේවල් තියෙනවා. ඉතින් ඔබ වහන්සේට බොහොම ආදරෙන් ගෞරවයෙන් අද මේ සංවාදයට ආරාධනා කරනවා ආයුබෝවන්. ආයුබෝවන්. මම කැමතියි ඇත්තටම ඔබ වහන්සේ මේ මම පටන් ගත්ත මාතෘකාවම ගැන භික්ෂුවක් විදිහට බෞද්ධ තිරණමක් විදිහට මේ භාෂාව අපිට වැදගත්. අපි මේ කතා කරන භාෂාව වැදගත් වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරමුත් අපිට මේක මම හිතන කතාව ආරම්භ කරන්න පුළුවන්. ඔබ වහන්සේ මොකද හිතන්නේ ගැත? මම හිතනවා භාෂාව ගොඩාක් වැදගත්. ඒ වගේම අර අපි කතා කරනවානේ මේ සවිඥානික වීම නැත්නම් දැනුවත්ව හැම මොහොතකම අවදියෙන් අන්න මේ අවදිය එක්ක අපි කතා කරන භාෂාව සම්බන්ධ අවදිය මම හිතනවා අත්‍යවශ්‍යයි කියලා. ඒ මම හිතන හරි වැදගත් අපේ ඔබ වහන්සේට මම මේ කියන්නේ ඊයේ මට වෙච්ච කතාවක් මේ ඊයේ මට නුවරදී බලගමකට සහභාගී වෙන්නට ලැබුණා. ඉතින් ඔබ ඔබ හැමෝම දන්නවා බෞද්ධ ගෙදරක මලගමක් කියලා කියන්නේ විශේෂයෙන් ඒක ආගමික පැත්තක් ඒක තියෙනවා. ඉතින් වැදගත් ඒ සංස්කෘතික පැත්ත. කොහොමද දැන්නේ බුදුන් වහන්සේ කාලේ මේවා කෙරුණේ අපි ඒක වෙනම සහ බලන්න වටිනවා. භික්ෂුන් වහන්සේ සම්බන්ධ වුණාද නැද්ද? එතන ඒ සංස්කෘතිය කොහොමද තිබුණේ? ඊට වඩා බහු සංස්කෘතික ජීවිතයක මලගම් කොහොමද වුණේ කියලා. කොහොමද අපි දන්න මලගම මේ ආගමික පැත්ත හුඟක් තදයි. ඉතින් එතනත් ඔය නායක භික්ෂුණාමගේ ප්‍රදේශයේ නුවර දන්තුරේ ඒ උන්වහන්සේ පිරිසට ආමන්ත්‍රණය කරමින් නොකුත් දේව කතන්දර කිව්වා එකක් ඔය රට්ඨපාල සූත්‍රය ගැන කතාව කිව්වා. ඉතින් ඒ රට්ඨපාල සූත්‍රය ගැන කතාව කියද්දී උන්වහන්සේ බොහොම සරලව අර භාෂාව අද අපි මේ ආයතනික වශයෙන් ගිහියෝ සහ වික්ෂුන් අතර තියෙන සම්බන්ධය නම් කරන ඒ භාෂාව තමයි පාවිච්චි කරේ මේ පුරාණ කතාව කියන්නේ. එනත් අතින් ගොත රට්ටපාල මේ තෙරුන්ව ආමන්ත්‍රණය කරන්නේ කොසල් රජුරෝ අර ස්වාමීනි කියන නමින්. උන්වහන්සේ ස්වාමීනි ආදි වශයෙන් මේ අද අපි කතා කරන භාෂාව පාවිච්චි කරනවා. හැබැයි මෙතකොට ප්‍රශ්නේ තියෙන අර තේරුම වෙනස් වෙනවා කියලා අපිට දැනීමක් නෑ මේ භාෂාවත් එක්ක සම්පූර්ණ අර්ථයන් මාරු වෙනවා කියලා මේ සම්බන්ධතාවල අර්ථය ඒ සාකච්ඡා කරපු දේවල් අර්ථය පවා මේ භාෂාවට සම්බන්ධ මාරු වෙන්න පටන් ගන්නවා ඉතින් මම හිතනවා අපිට විශේෂයෙන් බෞද්ධ සම්ප්‍රදාය ගැන උනන්දු වෙන පිරිසක් කාට උනත් මේක මේ භාෂාව හරි වැදගත් මොකද බුදුන් වහන්සේගෙත් ඔය මිනිසුන්ගේ චර්යාව ගැන කල්පනා කරද්දී ආයතන තුනක් ගැන තියෙනවනේ සිත කය වචන කියලා අපි ගිරව් වගේ කටපාඩමින් කියනවා. හැබැයි මේ වචනය කියන භාවිතාව ඒ තියෙන වැදගත්කම මේ හුඟක් වෙලාවට ගිලිහිලා යනවා අපි එදිනෙදා එකිනෙකාට ආමන්ත්‍රණය කරන පිළිවෙලේ ඉඳලා අපි එදිනෙදා මොකද එතන තමයි අපේ ජීවිතයේ තියෙන සංකල්ප අපි ගොඩනගා ගන්න සංකල්පේ පාවිච්චි කරන වචන එතකොට මේ වචනවල තියෙන අර්ථය මේකත් එක්ක තමයි අපේ ජීවිතේ ගොඩනැගෙන්නේ ඉතින් ඔබ වහන්සේට කොහොමද මම මේ හරි පෞද්ගලික වගේ ප්‍රශ්නයක් අහන්නේ ඒ විවිධ ආමන්ත්‍රණයන් ඔබ වහන්සේටත් එනවා ඇති මිනිස්සු එක්ක විවිධ ආමන්ත්‍රණ කරනවා ඇති ඔබ වහන්සේට කොහොමද දැනෙන්නේ භාෂාව වචන මේවා මේ කියන්නේ ඒවා මේ අහිංසකම නැහැ කියන එක එකක්. එතකොට ඒ වගේම භාෂාව භාවිතා කරන අය සමහර විට මේවායේ ඓතිහාසික වර්ධනය දන්නේ නැහැ. ඉපදිලා එනකොට තිබුණු වචන තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒවා එක්ක එනවා සමහරට මේ හිංසාව ගැඹුරු පවතිනවා. එතකොට මේ මම ආයෙ අර වචනය සම්බන්ධ වැදගත්කම ගත්තාම සමහරවිට අපි සවිඥානික නැහැ අපි අවදි නැත්නම් එතකොට අපි හිතන්නේවත් නැතුව අප අත තුලින් හිංසාව වෙන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයකට මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි සභාවක් අමතනකොට නෝනාවරණී මහත්වරුනි කියලා පටන් ගන්න පුළුවන්. නමුත් බුදුදහමේ මං ගෙන්වීම එක ඒ දර්ශනය එක ගත්තාම ලෝකේ ඉන්නේ නෝනාවරුයි මහත්වරුයි විතරක් නෙවෙයි. <laughs> එතකට දැන් මම දන්නේ නැහැ මම අවදි නැහැ මං ඉන්න සමාජයේ ওই දෙක විතරක් නෙවෙයි ඉන්නේ කියලා. බහැර වෙන පිරිස. අන්න බහැර වීම. ඔව් බහැර කරනවා අපි හැම හැම වචනයකින්ම සමාජයට නම් කරලා ඉවර කරන දැන් බුදුමහන්සේ කියන තියෙන මේ නාමකරණ හරි භයානක නැත. <laughs> අවදානම් වැඩක්. හරි. හරියට හරි. ඒකට අර ඒ අවදිය ඇති වුණොත් එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුළුවන් කොහොමද අඩු ගානේ මේ ඒ අවදිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අඩුතරම අඩු හිංසාවක් සහිත භාෂාවකට යන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වචනය සහ භාෂාව මේ මේ මේක හරීම අවදියක් එක්ක යන්න ඕන දෙයක් හැටියට. ඉතින් මට ආමන්ත්‍රණය කරන වචනවල හාමුදුරුවනේ කියන එක තමයි අපේ හාමුදුරුවනේ කියලා කියන එක හරි අපේ හාමුදුරුවනේ කියන ඒක බොහෝ දුරට මම හිතන්නේ ටිකක් නුවර අර කියන්නේ පළාත් වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ කියන එක ඔව් ඒකේ කුමාරත ගුණදාස මහත්මයා ඔක ගැන පැහැදිලිවම ඔය වචන ගැනම ලියන අවස්ථාවක් තියෙනවා මේ බන්තේ තියෙන අවස්ථාව තමයි එතුමා දැන් මේක හරිය මම හිතන විවෘත අපිට කතා කරන්න වටිනවා. මොකද අපි දන්න ඔය යුගයේ ලේඛකයන් අතරින් මේ කුල බෙහෙදේ සහ ඒන්නන පීඩන ගැන දැනෙච්ච උනන්දු වෙච්ච එක අපේ චින්තකෙක්. වර්තමෝනි දාස. එසම කුලේ ගැන ඒ කාලේ ලියපු ළමකට එකම ශ්‍රී ලාංකික සිංහල චින්තකයා කුමාරතුංග දාස වෙන්නට පුළුවන්. ඉතින් එක ලිපියක ඔය ලක්මින පහනේ කතුවරය වශයෙන් අවුරුද්දක් වැඩ කරද්දී මට වෙන කතු වැකියකද නැත්නම් ලිපියකද කියලා එතම මේ පත්තරේ ලියනවා මේ අපේ හාමුදුරනේ කියන වචනේම අරගෙන මේන් කියවෙන්නේ අත් වශයෙන් මේ කුලය මුල් කරගත්ත අදහසක් මේකේ තියෙන. අපේ නෝන හාමුදුරුත් ඉන්නවා. <laughs> අපේ වෙන්නේ මේ අපේ ඇත්තෝ අපේ කුලේ අපේ පන්සල ආදි වශයෙන් දෙයක. ඒතකොට මේ මුළු එක විග්‍රහ කරලා මේ කුලයට සම්බන්ධ බව පෙන්නලා එතුමා හරියම උත්ප්‍රාසාත්මකව කියනවා මේ අපේ බෞද්ධින්ගේ අදහස කියන්නේ අපේ පන්සලට ගිහිල්ලා අපේ හාමුදුරුවන්ගෙන් අපේ බණ ටිකක් අහලා අපේ හාමුදුරුවන්ට දස්පැන් දීලා අපේ නිවනට යන්න. ඔය අනුන්ගේ අයගේ වලට යන්න. අපේ කල්පනාවක් නැහැ කියලා. දැන් මේ එතන මේ විග්‍රහය තියෙන්නේ මේ අපේ කියන ඇතුළේම තියෙනවා බෙහෙදකාරී අදහසක් කියන අපේ නෝන අය අපි අඳුර ගන්නවා කියන්නේ. ඒතර ඒක ඒ වෙලාවේ අපේ නෝන කෙනෙක් නැත්නම් අපේ කියලා වචනයක් වචනයක් තියෙනවා කියන්නේ. එතකොට මේ ભેදේ මුල් කරගත්ත වචනයක් කියලා එතන හැමතිස්සෙම මේ අපේ කියන වචනෙත් එක්ක ප්‍රාමුවක් ගහගන්න එකක් මේක බැලුව බැලමට හරිය සාමූහික අදහසක් වගේ දැන් පෙනුනට ඒක මම කියන්නේ ප්‍රසාරණය කරන්න පුළුවන් හොඳ ඒක වැරද්දක් නැහැ අපි වර්ණාමය කරන්න පුළුවන් නමුත් ඒකේ මුල නම් තියෙන්නේ අර ભેදකාරී අදහසක් මුල් කරගෙන පැන නැගිච්ච වචන කොහොමද මුලින් අසහත මෙහෙමත් කියනවා ඒ කියන්නේ කවදා හරි අපිට අපේ අපේ කියන අදහස ඒ කුලය, ජාතිය ආරිය මුල් කරගන්න නැතුව අදහස් වශයෙන් වටිනාකම් වශයෙන් මේ අපේ අදහස් අපේ වටිනාකම් කියලා මිනිස්සු ඒක රාශි වෙලා මෙන්න මේ අපේ වගේ කියලා කිව්වට කමක් නැහැ කියලා. එතුමා කියන තැනත් වශයෙන් චින්තනය සම්බන්ධ කරගෙන මේ චින්තන බෙදා ගන්න මිනිස්සු මට ඒක ගැන දැන් පොඩි සැකයක් තියෙනවා එහෙම එහෙමද කියලා. අර ඔකේ ආරම්භයේ තිබුණු තත්වයක් ඇත්තටින් කුමාරතුංග මුනිදස් මහත්තයාගේ සාකච්ඡාවේ එන්නේ මට يعني මේ මේ මේ මේ මොහොත වෙනකොට ඔය අපේ හාමුදුරුවෝ කියන එක මට හිතෙනවා මගේ මේ අත්දැකීමෙන් පේනවා පුළුල් වීමක් තියෙනවා ඒක හොඳයි පුළුල් වීමයි තදාර වඩා අර අන්තර්ග්‍රහණය කරන අන්තර්කරණය කරගන්න වඩා පුළුල් දේවල්. ඉතින් එහෙම ඒ පාරේ අපිට දැනුවත් යන්න පුළුවන්. මම හිතන එක මේ ගිහි සමාජයේ ඇති වුණු වෙනස් වීමක් එක පිළිබිඹු කියන්නේ මම හිතන පැවිදි සමාජයට වඩා කුල අනන්‍යතාවය කිසියම් දුරක වෙනස් වීමක් මම හිතන්නේ ගිහි සමාජයේ තියෙනවා කියලා. කියන්නේ එක්තරා ප්‍රමාණයක මම කියන්නේ මේ මම අයිසලකන්නේ පැවිදි එකත් එක්ක ගත්තොත් ඒක කොහොමනත් මම දකිනවා මේ අපේ හාමුදුරුවෝ කියන එක මේ වෙද්දී යම් පුළුල් වීමක් තියෙනවා කියන එක. නමුත් ඒතරම තවත් මම මේ ප්‍රවණතාව දකිනවා භන්තේ මෙහෙම දැන් විශේෂම ජනමාධ්‍ය කරුවෝ විදුත් මාධ්‍ය කරුවෝ විශේෂයෙන් මහජන සභා නැත්තම් පුළුල් සභාවල විශේෂයෙන් මාධ්‍ය විසින් ආවරණය කරන සභාවල මේක හොඳට දකින්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරද්දී අර ගෞරවාර්ථ පද විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා පෙර නොවි වූ ඔය 60 70 ගණන් වල දශකවල අපි අපි දන්න වික්ෂුන් වහන්සේලාට සමානිතාව ගරුතර වික්ෂුන් වහන්සේලාට උනත් කතා නොකරපු ආකාරයෙන් විශාල කාලයක් ගන්නවා මේ මේ ඇඩ්‍රස් කිරීමට ආමන්ත්‍රණය කිරීමට. ඔබ වහන්සේට එහෙම අත්දැකීම් නැද්ද? තමයි නම කියන්නත් අවසර අපේ හාමුදුරුවනේ කියලා ආදි වශයෙන් මේක මේ දීර්ඝ නම කියවනවා. ඔව්. මම හිතනවා මේ වෙද්දී තරා විදිහක මේ සංස්කෘතිය මාධ්‍ය තුල වෙනස්ම ආගමික වර්ධනයක් ආගමික සංස්කෘතිය ආගමික ඒගොල්ලෝ විසින් එක්තරා විදිහක නිර්මාණය කරන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය අපි හිතමු ඔය ධාතු වන්දනා ඒ වගේ මාධ්‍ය විසින් ගෙන යන පින්කම් තියෙනවානේ. මාධ්‍ය විසින් එතකොට ඒක තුලම ඒ ඒ ඒ ධාරාවේම කොටසක් වෙන්න ඕන කියලා මේ ඒ තරංගය තුළ එන දෙයක් හැටියට විශාල ගරුපද විශාල ප්‍රමාණයක් එක්ක ඒක අපේ ඇත්ත වශයෙන් අභ්‍යන්තරික සදාචාර වර්ධනයේ බෞද්ධ ආසියාසින් බැලුවොත් කොහොමද අපිට ඒක කල්පනා කරන්න පුළුවන් වෙන උදාහරණයක් විදිහට දැන් අර විශේෂ මිනිසුන්ගේ චර්යාව බෞද්ධ මිනිසුන්ගේ චර්යාවේ ලොකු පහුගිය අවුරුදු 30 40 ලොකු බැහැරින් බලනකොට වෙනස්කම් තියෙනවා රූපය ඒගොල්ලෝ කල්පනා කරන විදිය දේවල් දැන් ඔය මේ පිරිත් නූල් මේ තරම් ප්‍රමාණයක් මම හිතන්නේ ඉස්සරහට ගණන් අපි ගන්න එක විශේෂ අවස්ථාවක් පිරිතක් කියලා ඒ පිරිත් නූල් එක විශේෂ අවස්ථාවක් දැන් අපිට මේ සමගේ බෞද්ධකම පෙන්නනවා කියන සංකේතේ බවට පත් ඒක තිබුණ නෑ ඉස්සර ඉස්සර ඊගාවට දැන් හරියට දිනපතා මිනිසුන් ගාක් මේ බුදු සරණයි, තෙරුවන් සරණයි වගේ දේවල් මාධ්‍යෙන්ද එදිනෙදා කතා බහෙන්ද පාවිච්චි කරනවා. දැන් මේ බැහැරින් මේගොල්ලන්ගේ චර්යාව ලොකු එහෙම මොකක් වෙනස්කම් වලින් දකින්න පුළුවන්. ඒක හොඳද නරකද කියන එක එච්චර අදාළ නැහැ අපිට චර්යාවනේ. ඔව්. අපිට මම හිතන්නේ අදාළ වෙන්නේ ඒගොල්ලන්ගේ ඇත්ත ජීවිතේ මේ දේවල් එක්ක සම්බන්ධ වෙනකොට ඒ වගේ තියෙන ගුණාත්මක ස්වභාවය. හරි මේ දිහා බලන්නේ කොහොමද? පරිසර දිහා බලන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඇස් සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලන් ආදි වශයෙන් අර සදාචාරයේ පදනම් එහෙම දියුණු වෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. හ්ම්. ඒතර මම බලනකොට පේන්නේ මම දන්නේ මට මට දැනෙන විදිහට වඩ වඩා මිනිස්සු ආත්මార్థකමින් වෙමින් ඉන්නවා. වඩ වඩා තරඟයට යමින් ඉන්නවා. වඩ වඩා ප්‍රචණ්ඩ වෙමින් ඉන්නවා. ඒ අතරේ වෙනත් අපිව දුෂ්චරිත කියලා සාමාන්‍ය හඳුන්වනවා සමාජීය වශයෙන් උයි ඉතින් අපි දන්නවා ඒක උඟාක් කියන්න දෙයක් නැහැ අපිට හැමෝටම පේන හුඟක් නරක දේවල් වෙනවා. අපිට මොන හරි උපහාසයක තියෙනවා මේවා ගැන. කරයක් මේ කියන්නේ බෞද්ධ විශ්වවිද්‍යාලේ අපි මේක මොන කොහොමද තේරුම් බේරුම් කරගන්නේ උපහාසන මාකාරයේ. මට කියන්න අමතක වුණා සුවඳ මිතුරනේ අපේ භන්තේ ධම්මනන්ද භන්තේ උන්වහන්සේ වෘත්තික වශයෙන් ගත්තම ඉතිහාසඥයෙක්. <laughs> ඉතින් සමහරට ඒවත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඉතින් කතා කරන්න. එකක් තමයි අපි ඒ ඔය ඇතිවන වෙනස බොහොම පැහැදිලිව පේන අවුරුදු 30ක 40ක ඒ වර්ධනය දිහා බැලුවාම විශාල වෙනසක් පරිබාහිර සංකේත වැඩි කර ගැනීම පිරිත් නූලේ ඉඳලා බුදු පිළිම විශාල ප්‍රමාණයක් ඉදිරියට ගෙන ඒම ඊට පස්සේ තමන්ගේ වාහනේ බුදු පිළිමයක් තබා ගැනීම ඒ වගේම මේ බුදුන්ගේ දේශයයි ඒ වගේ මේ ඉදිරි නේද විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනාත්මක සංකේත භාෂාව තුලත් ඒකම තමයි භාෂාව ඇතුලේ විශාල විදිහට බෞද්ධ වීමක් ඊට පස්සේ අනෙක් අතට මම හිතනවා අපි මේ ඉන්න මාධ්‍ය පවා බුදුදහමට අදාළ වැඩසටහන් කළේ වැඩසටහන් පටන් ගන්නකොට උදේ ධම්මචින්තා වගේ තිබුණා. හවස වැඩසටහන අවසන් වෙනකොට සබපාපසා කරණං ගාථාව කියලා සමහර පිළිත් ඒකෙන් අවසන් වෙනවා. නමුත් අද වෙද්දී මම හිතනවා මේ හැම මාධ්‍යයකම විශාල විදිහේ මේ ආගමික තියෙනවා. නමුත් ඒ ඒ පරිබාහිරව සංකේතාත්මකව විශාල වැඩිවීමක් තිබුණට මිනිස්යා අභ්‍යන්තරයේ පැත්තෙන් එහෙම වෙනසක් පේන්නේ නැහැ. ඒත් වශයෙන්ම අර ඔකේ එක විදිහකට මට හිතෙනවා පරිබාහිර ප්‍රදර්ශනාත්මක දේ වැඩිවීම ගෞරව පද වැඩිවීම ප්‍රකාශ කරනවා කියලා අභ්‍යන්තරයේ අඩුවීමක් හිස්වීමක්. ඒ කියන්නේ අර මේ අනිත් සම්බන්ධයේ තියෙන්නේ ඒකට කියනවා මෙහෙම මේ අන්‍යෝන්‍ය සම්බන්ධය එකක් වැඩි වෙනකොට ඉතින් අඩු වෙනවා වගේ සම්බන්ධය නරක සම්බන්ධයක්. හරි. ඔව්. ඔව්. නරක සම්බන්ධයක්. සමබර තත්ත්වයක් නෙවෙයි. එක පැත්තක විශාල ප්‍රසාරණයක් වෙනවා. ඒක අනිත් පැත්ත තමයි අනිත් පැත්ත. ප්‍රසාරණේ පේන්නේ හරියට එක පැත්තෙන් අපි අපේ සාධාරණීකරණය කරගන්නවා වගේ පැත්තකුත් වෙනවා ලෝකෙට අපිට නෑ අපි බෞද්ධයෝ අපි හොඳ බෞද්ධයෝ. පේන්නේ නැද්ද ඕගලන්ට? ඔව් ඔව් ඔව් හරියට. <laughs> ඒක ඇත්තටම තියෙන එක්තරා විදිහට තමනුත් තමන්ගේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා මේ නේද <laughs> වැඩිපුර කියන්න වෙන්නේ ඕනම දෙයක් වැඩිපුර කියන්න යන්නේ තමන් තුල පොඩි සැකයක් තියෙනවා අපි එහෙම බඳ කියලා. <laughs> හරිද මේ ප්‍රශ්නෙත් වගේ එතකොට මේ අපි අතර මෙහෙම සමස්තයක් විදිහට ගත්තාම මම හුඟක් වෙලාවට කල්පනා කරනවා පන්ති අපි දැන් පන්ති කියන වචනේ තේරුම වහන්සේට පොඩ්ඩක් මතක් කරගන්න. ඔව් එහෙනම් දැන් සම්ප්‍රදාය කොහොමද? ගෞරවය ප්‍රකාශ කිරීම ගෞරවය ප්‍රකාශ කිරීම නමුත් ඒක නෑ අර දීපල අන්න හරි අන්න ඒක තමයි වැදගත් ඒක ඇතුලේ අර භෞතික හෝ වෙන කිසියම් දේවල් එක්ක බැඳුණු මූලයක් ඒකේ නැහැ උදේක් මනුෂ්‍ය ගෞරවය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඒක පැරණි සම්ප්‍රදාය තියෙනවා එතකොට මම හිතන්නේ ඒක එහෙමනම් මම හරි කැමැත්තෙන් පාවිච්චි කරන්න කැමැති වහන්සේට බන්තිගෙන ආමන්ත්‍රණ පදේ දැන් අපි අත්වශයෙන් අපි දැන් ඔබ වහන්සේගේ ජීවිතයේ මම හරි උනන්දු වෙනවා වහන්සේ බොහෝ දෙනා මාත් එක්ක කතා කරනකොට කියලා තියෙන දේවල් සමාන සිහින අපේක්ෂා කරන්න ඕනේ කියලා හිතන දේවල්. දැන් වහන්සේ ඉන්න ස්ථානයේ වටපිටාව කරන වැඩ සහ විශ්වවිද්‍යාල උගන්වන ඒ ඔක්කොම පැත්තකින් තිබ්බහම මොනවද වහන්සේට සාමාන්‍යයෙන් අද ඉන්න භික්ෂුවක් විදිහට දැනෙන දේවල් ගැන මම ඇහුවේ කමක් නැද්ද? හොඳයි කමක් නැහැ. ඔව්. ඔබවහන්සේ ඒකට මොනවද අපිට කියන්න පුළුවන් කියන්නේ මේ ඒ කියන්නේ මොනවද? ඔබවහන්සේ ගුරුවරයා ගැන කතා කරන මම ටිකක් අත්තන කැමති අපිත් එක්ක. හා. ඔව් මගේ ආචාර්යන් වහන්සේ තමයි මහාචාර්ය වල්පල රාහුල හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ එක්ක මම ජීවත් වුණා කියන්නේ ඒක කාලයක්. මම හිතනවා මේ චරිතයේ යම් යම් ආభాෂයන් ඒ ඒ මට ගොඩක් ලැබුණා කියන එක. එතකොට රාහුල හාමුදුරුවෝගේ චරිතයේ තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් මේ අර කීකරු කෙනෙක් නෙවෙයි කියන්නේ මොකද වාක්‍ය <laughs> කීකරු නෑ කීකරු වෙච්ච කෙනෙක් නෙවෙයි ඒක මුළු චරිතයම තියෙනවා එකක් කවදා පිරිවෙන් ගිහිල්ලා නැහැ. තමන්ට ගෞරවයක් ඇති වුණු ගුරුවරු ළඟට ගිහිල්ලා ඒ අයගෙන් අහගෙන දැනගන්න එක තමයි ඒ අර ඉගෙනගත්ත ක්‍රමයේ තියෙන්නේ. ඉගෙන සමහරට මට කියලා තියෙනවා සමහර ප්‍රශ්න ඇති වුණාට කියන්නේ එයාට විශ්වාසයක් ඇතුවා මෙයාගෙන් මේක ඇහුවට අපහසුයක් වෙන්නේ නැහැ මෙයාට අන්න ඒ වගේ තමයි නැත්නම් මම අහන්නේ කියලා වගේ ඒ පොඩි කාලේ ගැන කියපු එකක්. එතකොට ඒ වගේ මේ එයාට හිත ගත්ත ගුරුවරු ළඟට ගිහිලා තමයි ඉගෙන ගන්නෙ. ඒ වගේම මේ බොහොම අකීකරු තීරණයක් පළවෙනියටම එතකොට ඔය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කොලීජියක් හැටියට මෙහි තිබුණු ආයතනය ඒකට ඇතුළත් වෙන විභාගයට පුද්ගලිකව පෙනී හිටිනවා. පෙනී හිටලා පළවෙනියට හැටියට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒකත් එක ඒ වගේම අනිත් පැත්තට කියපු දේ තමයි මේ පන්ති සාමර්ථ්‍යයක් සහිතව ඒක සමත් වෙනවා. එතකොට හාමුදුරුවන්ව විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට ඒ කියන්නේ ඒ නමුත් හාමුදුරේකට කැමති වෙන්නේ නැහැ. සිද්ධාර්ථ ගෞතම වගේම තමයි. <laughs> ගුරුවරුන් 60 ගානක් ගාවට විතර වගේ ගියයි කියලා කියනවා හැමෝම බඳව ගන්න උත්සාහ කරනවා. ඒතකොට <laughs> බෝසත්යන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. කීකරු වෙන්නේ නැහැ. අපේ කාලය සම්මන මේ භාන්තේ නමුත් ඉතාලම අපේ හොඳ මාතෘකාවක් පැන නගින තැනක නවත්තන්න සිද්ධ වෙන්නේ මේ කීකරුකම අපේ දරුවොත් අපි පාසල් දහම් පාසල් අපි උත්සාහ කරන්නේ කීකරු කරන්න. නමුත් බුදුන් වහන්සේ හෝ සිද්ධාර්ථ ගෞතමගේ කාලේ බලද්දිත් අපිට පේන්නේ කීකරු වීම නෙවෙයි අපි පටලගෙන තියනවා උන්වහන්සේලා කලාකාරයුන් නේද? ඔව් කිසිසේත්ම කලාකාරයුන් නැහැ. මේ දෙක අනවශ්‍ය විදිහට තමයි අරගෙන දෙන පටලගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිත් අනාගතේ බලන්නේ අපි කීකරු මිනිස්සු නෙවෙයි කලාකාරී නොවන සමාජයක් වඩා ශීලාචාර සමාජයක් නිර්මාණය කර ගැනීමට බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් සහ පැරණි හෝ පුරාණ බෞද්ධ සම්ප්‍රදාය යති සම්ප්‍රදායන්ගෙන් බුදුන් වහන්සේගේ මොනවද ගන්න කියලා අලුතෙන් ගාක් මම හිතන්නේ හොයන්න පාද ගන්න වෙනවා. ඉතින් ඒ සාකච්ඡාව අපි ඉස්සරහට අන ඉදිරියේ ගෙන යන්න බලාපොරොත්තු වෙමින් අද අපි අපේ කාලය අවසానයි අපේ සුහද මිතුරන්ට අපි නැවත හමු වෙමු ආයුබෝවන් කියලා අපිට නවතින්නට වෙනවා. ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේට ඔබ වහන්සේට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක ඕනෑම දෙයක ආරම්භය වගේම අවසානයත් රැඳිලා තියෙනවා. ඉලක්කය වෙන්න ඕනේ සදාකාලිකව ජීවත් වීම නෙවෙයි ජීවත් වෙන කාලය තුල යහපත් ජීවිතයක් ගතකොට යමක් ඉතිරි කර යෑමයි. එයත් මතක් කරමින් මේ දේ මතක් කරනකොට මතක් වෙනවා යුගයේ ජනප්‍රසාදයේ රසිකාකර්ෂණය ලබා ගැනීම නාදයත් වචනයත් එකසේ වැදගත් වන්නා වූ ගීතය කියන කලාමාධ්‍යය මේ තරම් තේනු කර ප්‍රගුණ කර ඒ ඔස්සේ රසික හදවත් තුළට රමණීයව සංග්‍රහ කළ යුගයේ ජනප්‍රිය ගායන ශිල්පිනිය කලාකාරිනියක් වූ කේරාණි මහත්මිය පසුගිය සිකුරාදා දින ඉන්දියාවේදී අපි අතරින් සදාටම සමුගත්තා 1943 වර්ෂයේ තමයි ඇය උපත ලබන්නේ චිත්‍රපට රසකට පසුබිම් ගායනයෙන් දායක වුණා විශේෂයෙන් මතක් කරන්න ඕනේ දෙමළ තෙലുගු හින්දි සිංහල වගේ විවිධ භාෂාවන්ගෙන් ගීත 500කට වැඩි ප්‍රමාණයක් ඇය ගායනා කළා. අපිට ඇයගේ තියෙන විශේෂත්වය තමයි මුලින්ම සිංහල සින්දුවක් ගායනා කළ ඉන්දියානු ගායන ශිල්පිනිය ඇය. ඇය මේ කලාකෙත වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ස්වදේශීය සේවය අපේ සාතිශයේ සංවේගය පුද කරන්න සූදානම්. ඇය ගායනා කළ ගීතයක් ගුවනට එක් කරමින්. මාතන චිත්‍රපටයට කීරාණි ගායනා කළ ගීතයක් දැන් අපි අහන්න සූදානම්. Thank you. විය ජීවිතේ මාගේ සෝකේ ලලී හඳරාහු මුඛයේ කිවිලුනාලසේ ಮುಖಯೇಹಿ ಜಿಲು ನಾಲೆತೆ ಅದುರು ವಿಯ ಜೀವಿತೆ ಮಾಗೆ ಸೋಕೆ ವೆಲಿ ಅಂದರಾಹು ಮುಖಯೇಹಿ ಜಿಲು ನಾಲೆತೆ ශබ්දාගාරයක් තුල ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශය මගින් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ ඊළඟ කණ්ඩායම සඳහා පාඨමාලා ආරම්භය 2018 අගෝස්තු මාස 4 වෙනිදා සෙනසුරාදා. චේත්‍රයේ සිටින සහ ආධුනිකය සඳහා සැකසූ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශනවලින් සමන්විත මෙම පාඨමාලාව ගුවන් විදුලියේ ප්‍රවීණ දේශක මඩුල්ලක් මගින් බෙහෙවනු ලැබේ. පාඨමාලා කාලය සතියන්ත දින 20යි. පාඨමාලා ගාස්තුව රුපියල් 32000යි. ඔබ මෙම ක්ෂේත්‍රයට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන සිටී නම් අදම අයදුම් කරන්න. පාඨමාලාව අවසානයේ ගුවන් විදුලි සංස්ථා මුද්‍රාව සහිත වටිනා සහතිකයක් පිරිනැමේ. විමසීම් ඉංජිනේරු පුහුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 දුරකථනයේ නම තන සුසන්ත 07114 760යි 364